ඒ ධර්මයේ අලවා තබා ගන්න නම් ඒ ධර්මය තුලින් ලැබෙන සුවදායක తত্ত্বය, ඒ ධර්මය තුලින් ඒ ධර්මය තුලින් අපිට ලැබෙන සහනය විසඳුම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරන කටයුතු කරපු කටයුතු කරන්න බලාපොරොත්තු වෙන අය කොයි විදිහටද මේ ලෝකේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් ආදරය ආදී ධර්මයන්ගෙන් සමන්නාගත වෙලා තියෙන මේ ලෝකේ අසුචි ගොඩේ අසුචි තවරා ගන්නේ නැතුව මඩ ගොඩේ එරෙන්නේ නැතුව ඉන්නවා වාගේ කොහොමද මේ උත්තරමයන් වහන්සේලා කටයුතු කරේ කරන්නේ සහ අනාගතයේදී සිද්ධ කරන්නේ කියලා දැනගත යුතු වෙනවා. එහෙම දැනගැනීමෙන් අපිට ඒ පිළිබඳ බොහෝ ඇල්මක් ඇති වෙනවා. ඉතින් ඒ සඳහා ඒ නිවන් මඟ පුරන්න බලාපොරොත්තු වෙ නැත්තන්ට ඒ නිවන් මඟේ තියෙන උත්කෘෂ්ඨ ස්වභාවය මේ ජීවිතයේදීම සැනසීමෙන් ඉන්න පුළුවන් ස්වභාවය අදටත් මේ මොහොත වෙනකොට බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයෝ සුවයෙන් ඉන්නවා නේද? ඒ ගැන අපි අහලා තියෙනවා. එතකොට ඒක එක වංශයක් බ්‍රහ්ම වංශයක් නේද? දිව්‍ය ශරීර ලැබිලා දිව්‍ය ලෝකවල ඉන්න දිව්‍ය රාජුත්තමයන් ගැනත් අපි අහලා තියෙනවා. ඒ කට්ටියත් සම්සප්ප විඳින්මින් ඉන්න ආකාරය ගැන අපිට යම් චිත්‍රයක් තියෙනවා. ඒ හැම වංශයකටම වැඩිය, ඒ හැම ගෝත්‍රයකටම වැඩිය මේ මනුස්ස ලෝකයේම ඉපදිලා ඊටාම වටින, ඊටාමත්ම ඉහළම තත්වයක් දුකින් තත්වයක් තියෙන ඉහළ මානසික තත්වයක් තියෙන නැවත දුක් නූපදින ලෝකයේ රසය විඳිමි. නිවැරදිව විඳිමි. ලෝකය වැහෙන්නේ නැතුව ලෝකයේ රසය නිවැරදිව විඳින්මින් කටයුතු කරන මහා උත්තමයාණන් වහන්සේලා පිළිබඳව දැනගත්තොත් අපිට එතෙන්ට ළඟා වෙන්න පුළුවන් තැනක් හින්දා ඊටාම වටිනාකමක් වෙනවා. ඊයේ දවසෙත් අපි උන්වහන්සේලා මේ ලෝකයේ සන්තෝෂයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියලා මේ සිව්පසයෙන් සතුටු වෙන්නේ කොහොමද අපි වගේ ඒවා භුක්ති විඳින්මින් ඒවා නැති වෙයි කියලා පීඩාවන් නැති කරගන්නමින් නෙවෙයි පින්නත් නේ කොයිතරම්නම් නික්කම්ම නිශ්චිතව සතුටු වෙන ආකාරය ගැන ඊයේ දවසේ සාකච්ඡා කරා. ඉතින් ඊයේ දවසේ සාකච්ඡා කරපු කාරණා අතරේ යම් කිසි වෙලාවකට යම් විතර්කයක් පහළ කරගන්නකොට සීනාසනයකින්දා චීවරයක් හින්දා පින්ඩපාතයේ හින්දා කල්පනා කරන්න වෙනකොට අපි ආහාර ගැන කල්පනා කරනවා වගේ නෙවෙයි නේද? නේව මදායන මදායන මණ්ඩනාය න විභූෂනාය න යාව දේව විමස්තකායස්ස ටිකියා යාපනාය වීන් බ්‍රහ්ම චර්යා ආදි වශයෙන් ඒ ඒ විසුණුහන්සේලාගේ ඒ තියෙන තමන්ගේ සිව්පස්සේ ප්‍රත්‍යක්ෂ කරමින් බ්‍රහ්මචාරී ජීවිතයකට මුල පුරාගෙන ඒ ජීවිතය වර්ධනය කරගන්න කටයුතු කරන ආකාරය. මේක බ්‍රහ්මචාරයට අනුග්‍රහය පිණිස මේක මද පිණිස නෙවෙයි මේක ශරීරය වර්ධනය කරගන්න නෙවෙයි ශරීරය සරසවන්න නෙවෙයි ඒ විදිහට තණ්හා දෘෂ්ටියෙන් මාන්නෙන් නැතුව ඒ හැම සිව්පසයක්ම සන්තෝෂයෙන් සන්තෝෂේ උපදවා ගන්න හැටි නිකම්ම නිශ්චිතව කොහොමද කියලා. ඉතින් අපි කල්පනා කරගමු මේ භික්ෂුන් වහන්සේගේ භික්ෂු ජීවිතය නැත්තම් ආර්යවංශිකයෙක් තුළ තියෙන ආර්යවංශ ප්‍රතිපදාව තුලින් ඒ මේ ලෝකෙහි කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව ආර්ති රති සහෝහි ආර්ති රති සහෝහි භික්කවේ දීරෝහි මේ වීර අරියවංශිකයා අරතියත් රතියත් යට කරගෙන යනවා මැඩ මැඩ ගන්නවා අරතිය රතිය විසින් මැඩ ගන්න දෙන්නේ නැහැ තමන්ම තමන් ඒ දෙක යට කරගෙන හරියට සටන් බිමක ඉන්න දස්ස සටන්කාරයෙක් වගේ මොකද්ද ආරතිය කියන්නේ? අරතිය කියලා කියන්නේ පින්නත් මේ අර අදිමාත්‍රිය කුසලයේ නොයැලෙන ස්වභාවයට කියනවා නොයැලීම මොනවද කුසලයේ නොයැලෙනවා අපේ සිත් කුසලයේ යැලෙන්නේ නැහැ අන්න ඒකට කියනවා අරතිය කියලා එතකොට අකුසලයේ ඇලෙන ස්වභාවයට කියනවා රතිය කියලා අන්න මේ දෙකම යට කරගෙන උඩට එන්න දෙන්නේ නැතුව කුසලයේම හිත අලවා වාසය කරන ස්වභාවය ඒ ඒ එහෙම වාසය කරද්දී තමන්ට පාවිච්චි කරන්න වෙන දේවල් තමයි සිව්පසය. ආර්ය වංශ ප්‍රතිපදාවේදී මේ සිව්පසය පාවිච්චි කරන්නේ අර අපි කලින් කිව්වා වගේ පින්ඳ පාතේ නම් නේයදවායන මදායන මණ්ඩනායන විභූෂනාය යාවදේව විමස්ස කායස්සටි තියා යාපනාය විහිංසු උපරතියා බ්‍රහ්මචර්යානුග්‍රහය ඉති පුරාණංච වේදනං ඒ පුරාණ වේදනාවල් වලට එන්න දෙන්නේ නැතුව අලුතෙන් වේදනාවක් ඇති වෙන්න දෙන්නේ නැති වෙන්න කටයුතු කරනවා හරිද නවංච වේදනන්න උපාදේශාමි ඉතින් මේ ආකාරයට කටයුතු කරන මේ භික්ෂුන් වහන්සේ ගැන අපි හොඳට දැනගන්න ඕනේ. මම ඊයේ දවසෙත් මතක් කරා. මේ ලෝක විශේෂෙහි නොඇලි මාත්‍රයකවත් ඇලීමක් ඇති කරගන්නේ නැතුව ඊ타ත්ම ආත්පසින්ම ආරක්ෂා වෙච්ච හිතක් ඇතුව කටයුතු කරන ආකාරය. අපි ඊයේ සාකච්ඡා කරගත්තා මේක ගැන කල්පනා කරනකොට. එතකොට සිව්පසය ගැන කල්පනා කරනකොට සන්තෝෂය ඇති වෙන දෙයට කුමන සන්තෝෂයද? මේ ගේහ නිස්සිත සන්තෝෂය නෙවෙයි සන්තෝෂය නෙවෙයි නික්කම සන්තෝෂය. මේක මම අතහැරලම පාවිච්චි කරනවා කියන හින්දා උපදිනාව සන්තෝෂය. කල්පනා කරන්නේත් ඒ ආකාරයට. අර මම ඉතලා කිව්වා වගේ. ඊළඟට මේකට පියවරක් පියවරක් පාසා කමඨහන් සීසෙම්මයි පින්ඩපාතයක් යනවා නම් යන්නේ මම ඊයේ මතක් කරා කමඨහන් සීසෙම්ම යන්නේ කිසිම විදිහකින් පිණ්ඩපාතය හෝ සේනාසනය හෝ චීවරය හෝ හොයාගෙන යන ගමනේදී ඒ ගමන් කරන භික්ෂුව කෙලෙස් අලවා ගන්නෙ නැහැ. ඒක ගමන සන්තෝෂය. දැන් අපිත් එහෙමද කියලා බලා ගන්න අපිට කවදා හරි මේවැනි මානසික තත්යකට එන්න වෙනවා. ඒ ලෝක විශේෂෙහි ඇලෙන්නේ නැතුව ජීවත් නොවීමේ වරදට දැන් දඩුවම්කාරයෝ වෙලාද නැද්ද? ඉපදිච්ච දවසේ ඉඳන් ලෝක විශේෂෙ ඇලුනා පින්නත් නේ. ආන්ගේ ඇලිච්ච වරදට දඩුවම්කාරයෝ වෙලා තියන්නේ ඇයි? දැන් ඉතින් විඳවන්න වෙලාද නැද්ද? විඳවනවද නැද්ද? නේද? විඳවනවා, ගෙවල් හින්දා විඳවනවා, දරුවෝ හින්දා විඳවනවා. හ්ම්. නොයේකුත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හින්දා හිත ගිනි ගන්න ගතිය තියෙනවා. මේක දැනගත්ත අරියවංශිකයා නැත්නම් අරියවංශ ප්‍රතිපදාවේ රැඳෙන කෙනා මොකද කරන්නේ මේ ලෝක විශ්යෙන් සම්පූර්ණයෙන් අයින් වෙන ප්‍රතිපදාවයි අරියවංශ ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් අපි ඒක දැනගත්තම අපි භික්ෂුන් වහන්සේ ගැන ලොකු හැඟීමක් ඇති වෙනවා අනේ මට මෙතෙන්ට ළඟා වෙන්න තියෙනවනේ මේ ළඟා වෙච්ච කෙනාගේ උත්තරම ස්වභාවය මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ගමන සන්තෝෂය ගැන අපි කතා කරා පරිේෂණ සන්තෝෂය ගැන නේද? ඒක හොයා ගන්නකොට කිසිම ආකාරයකින් අපිරිසිදුභාවයකටපත් නොවි නැවත කල්පනා කරන්න දෙයක් නැහැ. හරිද? අපි මොනවා හරි දෙයක් අපේ ජීවිතයට එකතු කරගන්නකොට වැරදි විදිහට එකතු කරගත්තොත් ඒ ගැන කල්පනා කරන්න වෙනවද නැද්ද බොහෝ දේවල්? අන්න ඒ පස්සේ පස්සේ පසුතැවිලි වෙනවා. ඒකින්ද අර කිසිම තැනක පළුද්දක් වෙන්න දෙන්නේ නැතුව. හ්ම් මම මගේ පින්ඩපාතේ ලබා ගන්නකොට මම මගේ සේනාසනය ලබා ගන්නකොට මම මගේ චීවරය ලබා ගන්නකොට පළුදු නැහැ. පළුදු කියන්නේ චීවරේ පළුදු නෙවෙයි හිතේ පළුදු නැහැ. මම කපටිකම් කරේ නැහැ. මම මේ සඳහා නේද ලාභයෙන් ලාභේ හෙව්වේ නැහැ. මම නිමිති කතා කිව්වේ නැහැ. ආන් ඒ විදිහට කිසිම ආකාරයකින් සිතට අපිරි මම අපිරිසිදු ජීවිතයක් අපිරිසිදු ආකාරයට මේක පාවිච්චි කරා කියලා මාත්‍රයක්වත් අපිරිසිදු වෙන්නේ නැති වෙන්න කටයුතු කිරීමයි. හරි. එතකොට ඒ වගේම තමයි පටිලාභ ලැබෙන දේ ලැබෙන සෙනසුනේ ආය උසස්කම් පහත්කම් මම ඊයේ සාකච්ඡා කරා ඒවා පිළිබඳව ඒවා ගැන හිතන්නේ නැහැ. අවශ්‍යතාවය ගැන විතරයි හිතන්නේ. මේක මේක මේකේ උසස් මේක උසස් විදිහට තියෙනවා කියන එක අහවල් අයකට සන්තෝෂය උපදන්න මේක මේක මට පහත් භාවයේ පිණිස හේතු නේ මොකක්වත් නැහැ ලැබෙන දේ ගැන ලැබෙන දේ ප්‍රයෝජනය සඳහා විතරයි කියලා අන්නේ පටිලාභ පටිලාභ සන්තෝෂය ඊළඟට පටිග්‍රහණ සන්තෝෂය කියලා කියන්නේ මේ පිළිබඳ තණ්හාවක් උපදිනවා නම් මේක මගේ කියලා දෘෂ්ටියක් උපදිනවා නම් ඒ සියලු දෘෂ්ටීන් අයින් කරගෙන වාසය කරනවා මේක මගේ කියලා අල්ලන්නේ නැහැ මොකද මේක අපේ අපේ ගෙදර තමන්ගේ ගෙදර මගේ කියලා ගන්න පුළුවන්ද? හරියටම බැලුවොත් කොහොමත්ම බෑ පින්නන්නේ. ඒක తాවකාලිකව ඉන්න අම්බලමක් මේ ශරීරයක්වත් මගේ කියලා ගන්න බැරිකොට අපි ගෙවල් දරවල් ඉඩම් කරලා යාන වාහන මගේ කියලා ගන්න කොහොමද? ඉතින් ඒ වාගේ නොඇලී ජීවත් වෙනකොට පින්වත්නි අර ඇලිලා ජීවත් වෙද්දී ඇති වුණා වූ පීඩනයක් තියනවද පශ්චාත්තාවයක් තියනවද ඒකක්වත් නැහැ. ඒකින්ද ඇතුළෙන්ම උපදින සන්තෝෂයක් ඇතුළෙන්ම උපදින මහා සතුටක් තියෙනවා පින්නත් මේ මෙන්න මේ කියන අරියවංශ ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුවට අතුලාන්ත සතුටක් තියෙනවා. අන්න ඒ සතුට තමයි ආහාරය කොට මේ අරියවංශිකයා අරියවංශ ප්‍රතිපදාවේ යෙදෙන්න ජීවත් වෙන්නේ. ඉතින් එතකොට අපේ ජීවිතයත් එක්ක සංසන්දනය කරන්න මම මොකද්ද කරේ මම මේ ලෝකේ වරද්ද ගත්තා. නේද? ඉතින් එහෙම එහෙම දැනෙනකොට මටත් ඒ එවැනි තත්වයකට කොයි කවරදාක හෝ පත් වෙන්නට ඕනේ කියලා දැඩි අදහසක් අපේ තුල එනවා. ආන් ඒක තමයි අපේ මේ ධර්ම දේශනාවේ අරමුණ. ඊළඟට පින්නත් මේ මත්තපටිග්‍රහණ සන්තෝෂය කියලා කියන්නේ ප්‍රමාණය දැන පිළිගැනීම. හැමදේම ප්‍රමාණය දැන පිළිගන්නවා. විසුණු වහන්සේලා තමන්ගේ පාත්‍රාවට දානි ටික ගන්නකොට ප්‍රමාණය දැනගෙනයි ගන්න. ඒක අවප්‍රමාණයෙන් ගන්නෙ නැහැ. වැඩි ප්‍රමාණයක් ගන්නෙ නැහැ. පාත්‍රාවේ යමක් ඉතුරු වෙන මට්ටමට ගොඩාක් අහක දාන මට්ටමට ගන්නෙ නැහැ. ඒවත් නෙවෙයි සෙනසුන් එහෙමත් තමයි. හැම දෙයක්ම ගිහියත්ෝ ගැන නේද සමහර ඇත්තෝ. ඉතින් අපිත් අපේ ජීවිතේටම එකතු කරගන්න ඕන. අපිට බැයිද එහෙම කරන්න? පිඟානට බෙදා ගන්න බත් ටික දාන වෙලාවක හරි. ප්‍රමාණවත් ආකාරයට බෙදා ගන්න බැයිද? ඉවසේදී බැයිද? නේද? පමණ ඉක්මවා ඕනද? නේද බොහෝ දේවල් ඒක රාශි කරන්න පටන් ගන්නවා අපේ සමහර ඇත්තෝ රටේ තුතේ තියෙන ඒවාත් ඔක්කොම එකතු කරන්න පටන් ගන්නවා පරම්පරා ගානකට ඇති වෙනකන් එකතු කරනවා හොරකම් කරලා එකතු කරනවා එතන යටිමඩි ගහලා එකතු කරනවා ඒ මොකද බෞද්ධ සංකල්ප වලින් පෝෂණය වෙන්නේ අතෘප්ති කරයි ලෝකේ මේ දේවල් තෘප්තියක් වෙන්න බෑ මේවෙන් කියලා පොඩ්ඩක්වත් තේරෙන්නේ නැති හින්දා නේද මුළු රටම අනතුරක වැටෙනවා යන්තම් හා බෞද්ධ සංකල්පය තියෙනවා නම් මැරෙනවා කියන එක දන්නවනේ දන්නවා කියන්නේ දන්නේ නැතුව නෙවෙයි සිහිය තියෙනවා නම් ගොඩාක් දේවල් වලින් මිනිස්සු අත මෙදෙනවා ඉතින් වික්ෂුන් වහන්සේගේ මේ දැඩි ප්‍රතිපත්තිය මුනිවරයෙක් කියලා කියන නේද මේ උතුම් ජීවිතයක් ගත කරන උත්තමයන් වහන්සේලාගේ දැඩි ප්‍රතිපත්තිය මොකක්ද මේවා හින්දා සසර මට වැරදුනා සසර වැරදිච්ච හින්දා මට මේ වගේ කුණු ශරීරයක් හම්බුණා මේ ශරීරය මේ ලබාගත්ත මේ ශරීරය මට පුදුම වද ගොඩක් දෙනවා. උපදිච්ච දවසේ ඉඳන් මේ ශරීරයේ හින්දා මහ වද විඳිනවද නැද්ද? දැන් මේ ඉඳගත්තුම නැගිට ගන්න කොච්චර අමාරුද? නේද? තව ටිකක් වයසට යනකොට මොකද වෙන්නේ? තව අමාරු ඊට පස්සේ මේ ශරීරය මහ ඉඳිකටු ගුලියක් වගේ. හැනෙන ඉඳිකටු වගේ අන්තිම එක. ඒ තරමටම මට වද දෙන්න තියෙන මේ ශරීරය මේකට කණ්ඩ දෙන්න ඕන බොණ්ඩ දෙන්න ඕන නාන්න දෙන්න ඕනේ නේද බුදි කරවන්න ඕනේ පිරිසුදු කරවන්න ඕනේ අන්දවන්න ඕනේ බෙහෙත් හේත් දෙන්න ඕනේ ඉතින් මේ වගේ ඉවරක් නැති දුක්ඛන්දරාවක් ඇති ශරීරයක් ලැබුණේ මේ නොයේකුත් පොඩි පොඩි දේවල් වලට ඇලීම් ඇති වෙච්ච හින්දා මං ආයෙනම් ආයෙනම් මම මාත්‍රයේ කැලීම ඇති කරගන්නේ නැහැ කියලා පිරිසිදුවම පරිපූර්ණම භික්ෂුන් වහන්සේ මේ තමන්ගේ සිව්පසය පාවිච්චි කරනවා පින්නත් මේ ඉතින් ඒකින්දා හැම දෙයක්ම ප්‍රමාණය දැනගෙන Tamanට ප්‍රමාණවත් පරිදි විතරක් පාවිච්චි කරනවා. Tamanට ප්‍රමාණවත් පරිදි විතරක් පාවිච්චි කරනවා. ඒක තමයි මත්තපටිග්ගහන සන්තෝෂය කියලා කියන්නේ. හරිම ගන්න චීවරය පවා. චීවරය ගැන කතා කරොත් දෝවන සන්තෝෂය කියලා එකක් වෙන එක දෝවණය කිරීම සඳහා ඒ අඩුම ගානේ ගලේ ගහන්නේ නැහැ මේ කිරේ කියලා. උදක සන්තෝෂය කියලා එකක් වෙනවා. පාවිච්චි කරන වතුර ප්‍රමාණය පවා. හරිද? ඔහේ ගොඩාක් වතුර අරගෙන පාවිච්චි කරන්නේ නැහැ. හැම දෙයක්ම සකසුරුවම්ම අවශ්‍ය ප්‍රමාණයට විතරක් පාවිච්චි කරන ස්වභාවය භික්ෂුන් වහන්සේගේ තුල තියෙන්නේ ඇයි? සම්පත්තල හීන ස්වභාවය භික්ෂුන් වහන්සේ හොඳට දන්නවා. තමන්ගේ ජීවිතයට ප්‍රමාණවත් ආකාරයට විතරක් යම පාවිච්චි කරමින් උතුම් ජීවිතයක් අරගෙන යනවා. කොපමණ තිබුණත් කොපමණ පහළ වුණත් එහෙම අනවශ්‍ය ආකාරයට භාවිතා කරන්නේ නැහැ පින්නන්නේ. කොච්චර පහළ වුණත් එහෙම අනවශ්‍ය ආකාරයට භාවිතා කරන්නේ නැහැ. ඊළඟට ඒක තමයි මත්ව ප්‍රතිග්‍රහණ සන්තෝෂය කියලා කියන්නේ. ඊළඟට ලෝලුප්ප විවර්ජන සන්තෝෂය කියලා කියන්නේ මේ දේවල් පිළිබඳ තියනවා නම් යම්කිසි ආසාවක්, කැමැත්තක්, ලෝල් බවක්, කෑදරකමක්, ගිජුකමක් වගේ සේනාසනය ගැන එහෙම ආසාවක් ඇති වෙන්න පුළුවන්ද බැයිද? චීවරය ගැනත් පුළුවන්. පිණ්ඩපාතය ගැන විශේෂයෙන්ම පුළුවන්. ඒ ගිජු බවක්, ආසාවක්, ලොල් බවක් කියනවා නම් අන්නේ ලොල් බව, ආසාව කමඨහන් සීත්‍රයෙන් කමඨහන් වඩලා මොකද කරන්නේ? වේගෙන් නැති කරගන්නවා. හරිද? ඒ නැති කරගත්තාම ඒ ලොල් බව හින්දා ආසාව හින්දා රත් වීමක්, දැවීමක්, කල්පනාවක් තිබුණා නම් නේද පිටට ගියත් කල්පනා කරන්න වෙනවා මොනවා හරි දෙයක් ගැන කැමැත්තක් තියෙන දෙයක් තමන් ළඟ වටින දෙයක් එකතු කරගත්තාම මොකද වෙන්නේ මස් කෑල්ල ගත්ත කාක්කා වගේ. නේද? මස් කෑල්ල ගත්ත කාක්කට පරිසම් කරන්න එපා. අන්න අයගෙන් පරිසම් කරන්න ඕනේ ගැන කල්පනා කරන්න ඕනේ. පරිසම් කරන්න තැනක් හොයන්න ඕනේ. මෙහෙම ගොඩාක් දේවල් තියෙනවා. නේද? ඉතින් ඒකින්ද අන්න ඒ තියෙන දේවල් වලින් අත මිදෙන්න මේ පිළිබඳ තියෙන ලොල් බව අයින් කරගන්න. ඒ ලොල් බව අයින් කරගත්තාම නිදහස දැනෙනවා. කොහොමවත් මරනකොට අයින් අයින් කරන් තියෙන දේවල්. ඒක නිදහස දැනෙනවා කියනත් නේ. ඒ නිදහස ඒ දැනෙන නිදහස හින්දා ඒ දැනෙන නිදහස් වීම හින්දා ලොකු සතුටක් උපදිනවා. අන්න ඒ එහෙම එහෙම සන්තෝෂයෙන් තමයි එවැනි සන්තෝෂයකින් තමයි ලෝලුප්ප විවර්ජන සන්තෝෂයෙන් නිබඳව අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න ඒ උත්තමයන්න් වහන්සේ ඒ සතුටින් වාසය කරන්නේ. හරිද? එතකොට අපි බලන්න ඕනේ මේ එක පිරිසක්, මේ එක වංශයක්, නේද? මේ වංශයේ අය බොහොම පොහොසත් අය. ඇයි එහෙම කියන්නේ? නේද? අපි දන්නවා පොහොසත් මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නවා කියලා. මේ ලෝකයේ දුප්පත් මිනිසුන්ට වැඩිය මේ පොහොසත් මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නවා කියලා. එහෙනම් පොහොසත්කම වයින්නේ එයාලා තියෙන දේවල් හින්දා සන්තෝෂෙන් නේද? පොහොසත්කම වයින් වෙන්නේ සන්තෝෂෙන් නේද? ඇයි පොහොසත්කම වැඩි වෙන වැඩි සන්තෝෂේ වැඩිනේ. එහෙමනේ. එතකොට පොහොසත් මිනිස්සු සන්තෝෂයෙන් ඉන්න මිනිස්සු නම් පොහොසත් මිනිස්සු නේද? යාන වාහන, ඉඩම් කඩම්, ගෙවල් දොරවල්, වතු පිටි, බලතල ආදී තියෙන ඔක්කොම සන්තෝෂෙන් දින්නේ. නෑ. එහෙනම් සන්තෝෂයෙන් ඉන්න මිනිස්සු තමයි පොහොසත් මිනිස්සු. එහෙනම් කවුද සන්තෝෂයෙන් ඉන්නේ? ඔන්න ඔය කියන හිත සකස් කරගත්ත අය. මේ ලෝකයට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිත සකස් කරගත් උත්තරමව සන්තෝෂයෙන් ඉන්න. එහෙනම් ලෝකෙහි පොහොසත්ම පිරිස තමයි හරිය වංශ ප්‍රතිපදාවෙහි ඇඳිලා ඉන්න විසුණු වහන්සේ. ඉතින් ඒකින්ද අපි ඒ ගැන දැඩි අදිෂ්ඨානයක් අපිට ඇති මම පොහසත් කෙනෙක් වෙන්න ඕනේ. දුකටපත් කෙනෙක් වෙලා හරියන්නේ නෑ මම මම දුක් නැති කරගන්න කෙනෙක් වෙන්න මෙවැනි ප්‍රතිපදාවකට කවදා හරි වැටෙන්න ඕනේ මේක කොච්චර ලස්සන කොච්චර සුන්දර කොච්චර මිහිරි ප්‍රතිපදාවක්ද මොකද මේකෙන් දුක උපදින්නේ නෑ ආහාරයෙන් දුක උපදින්නේ නෑ ආහාරය මොනවා ලැබුණත් උන්වහන්සේට කමක් නැහැ. හරිද? ඒ හිත හොල්ලන්න බෑ. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේ බිය සම්පකම්පියෝ. එහෙම ඉතින් රතන සූත්‍රයේ සංගයාගේ ගුණය ගැන නේද? හතර වටෙන් එන ඉන්ද්‍ර කීලයට හෙල වෙන්නේ නැති සතර වටෙන් එන හුලඟට හෙල්ලෙන්නේ නැති ඉන්ද්‍ර කීලයක් වගේ කියලා. එතකොට එහෙම තියෙන්නේ ඔන්න ඔය විදිහේ හිත සකස් කරගතින්ද ඒ සේනාසනයකටවත් මොකක්වත් එකට ඒ හිත නම් හොල්ලන්න බෑ හරිද ඒ හිත හොල්ලන්න බෑ ඒ මොකද මෙන්න මේ විදිහට ඒ ඒ තියෙන ඇලීම දුරු කරගත්ත නිසාවෙන් ඊළඟට පින්නත් මේ අපිලා අපි සාමාන්‍ය පුද්ගලයන්ට ඇති කරගත හැකි තව සන්තෝෂ තුනක් වෙන තමයි යථා ලාභ සන්තෝෂය යථා බල සන්තෝෂය යථා සාරුප්ප සන්තෝෂය කියන තුනක් තියෙනවා. Tamanට ලැබෙන දේ යථා ලාභ සන්තෝෂය කියලා කියන්නේ ලද දේෙන් සතුටුව Tamanට ලැබෙන විදිහට සතුටෙන් වාසය කිරීම. නේද? මොන හරි දැන් ලැබිලා තියෙනවනේ. අපේ මිනිස්සු දැන් උදාහරණයක් විදිහට වීදුරුවකට වතුර භාගයක් පුරවලා තියෙනවා. බොහෝ දෙනා දකින්නේ මේක භාගයක් අඩුයිනේ කියලා. ඒ අය සන්තෝෂෙන්ද දුකෙන්ද? දුකෙන්. නේද? යම් පිරිසකගේ අවධානය යොමු වෙන්නේ පිරීලා තියෙන භාගය ගන්න. තව කෙනෙකුට මේක දකින්න පුළුවන්. මේක භාගයක් පිරිච්ච එකක්. එයාලගේ අවධානය තියෙන්නේ පිරිච්ච කොටසට. අර කට්ටියගේ අවධානය තියෙන්නේ නොපිරිච්ච කොටසට. කොහොමද දන්නේ? ගෙදර ඉන්න අයගේ වැඩියෙන් පේන්නේ අඩුපාඩුද හොඳද? සමාජයේ ඉන්න අයගේ වැඩියෙන් පේන්නේ අඩුපාඩුද හොඳද? ආ එහෙනම් වීදුරුවේ කොයි කාලෙද බලන්නේ හැම වෙලේම? අඩු කෑල්ල තමයි බලන්නේ. එහෙම බලන අය හැමදාම දුකෙන්. හරි. Tamanට ලැබිලා තියෙන දේ පිළිබඳව හ්ම් ඒ වගේ මේ සේනාසන ආදිය විසුණු වහන්සේ හරිවංශ ප්‍රතිපදාවේ යෙදෙන ඒ උත්තරමයන්න් වහන්සේලා Tamanට ලැබිලා තියෙන ලාභයෙන් සතුට වෙනවා. මේ පමණ මට හොඳටම ඇති. අපිට ඕනෑ තරම් එවැනි විසුණු වහන්සේලා මුණ ගැහිලා තියෙනවා. සාකච්ඡා කරලා තියෙනවා. කතා කරලා තියෙනවා. හරි මහා පුදුම හිතෙනවා ඒ ගතිගුණ දැක්කහම හ්ම් ඉතින් අපි කවුරු හරි හිතනවා නම් අද කොහෙද එහෙම වික්ෂුන් වහන්සේලා කියලා ඉතින් ඔය ගෙදර ඉඳගෙන කොහේ හරි ඔය රූපවාහිනියක හරි කවුරු හරි කියවන කතා ටිකක් අහගෙන හරිද ඔහේ මොනවා හරි අතට අහුවෙන්න තියෙන පොතක් පතක් බල බල ඕවා ගැන ඕවා විතරක් කර කර ඉන්නවා නම් ඉතින් අර උන්වහන්සේලා මේ වගේ දැන් රටක වාසය කරනවාද කියලාවත් හොයාගන්න දැන් මොකද ගෙදෙට්ට වැඩිලා මම මෙහෙම ඉන්නවා කියලා කියන්නේ නැහැ. මගේ මේ ගුණයන් තියෙනවා කියලා ගෙදෙට්ට ඇවිල්ලා කියන්නේ නැහැ. නේද? එහෙම කියන එකත් කල්පනා කරන්න ඕන හොර බලන්න ඕන වික්ෂුන් වහන්සේලාගේ ගුණයන් පිළිබඳව. උන්වහන්සේලා නොයේකුත් වනසෙනසුන් විහාරස්ථාන ඒ තැන් තැන් වල ඉතාමත්ම අල්පේච්ච ජීවිත ගත කරන මහා උත්මයන් වහන්සේලා ඕනෑ තරම් ඉන්නවා. ඒතර අපි සාංගික දානයක් දෙනකොට සාංගික කරනකොට ඒ සියලුම ස්වාමීන් වහන්සේලා අරමුණු වෙනවා අපිට. ඒකින්ද සංඝයා වහන්සේ ගැන හොඳ අදහසක් අපේ තුල ජනිත කරගන්න ඕනේ. හරිද? මෙවැනි සංඝයා වහන්සේ කියලා අපි සාංගික දානය දෙනකොට අපේ අපේ සංකල්ප දැන් වෙනස් වෙන්න ඕන. ඊට වැඩිය මහා ගැඹුරු අදහසක් එන්න ඕනේ. දැනට තියනට වැඩිය ගැඹුරු අදහසක් එන්න ඕනේ. ඉතින් ඒකින්ද ඒ යථාලාභය ඒ සෑහීමටපත් වෙලාම ලද තමන්ට ලැබිලා තියෙන මොකද්ද? ඒකෙන් සෑහීමකටපත් වෙලා වාසය කරන මහා ගුණවන්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා. යථා බල කියන්නේ එහෙම තමන්ගේ ප්‍රමාණයට ගැළපෙන විදිහ ආකාරයට තමන්ට දරන්න පුළුවන් ආකාරයට තමන්ට යැපෙන්න පුළුවන් ආකාරයට යමක් ලබාගෙන අනිත් ඒවා අනිත් භික්ෂුන් වහන්සේලාත් එක්ක බෙදා හදාගෙන වාසය කරනවා. තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරක් තියාගෙන අනිත් ඒවා බෙදා හදාගෙන තමන්ට තමන්ට ගැළපෙන තමන්ට භාවිතා කරන්න පුළුවන් ආකාරයට ගැළපෙන දේවල් විතරක් ඒක රාශී කරගෙන කටයුතු කරනවා. තමන්ගේ තුල තියාගෙන උදාහරණයක් කිව්වොත් බොහෝ සේනාසනයන් ලැබෙනවා භික්ෂුවකට. මේ සේනාසන ටික නඩත්තු කරගන්න මේ සේනාසනය පාවිච්චි කරන්න බලයක් නැහැ. හ්ම් එතුමන් වහන්සේට. නමුත් කොහොම හරි අල්ලගෙන ඉන්නවා. නෑ එහෙම නෙවෙයි. නේද? හිතෙන් ඒවා කොහොම බැහැර කරලා අනිත් පැත්තට මේවා හොමාරු කරගෙන තමන්ට තමන්ගේ හැකියාව ප්‍රමණයෙන් තමන්ගේ බල ප්‍රමණයෙන් නරතු කරගන්න පුළුවන් ස්වභාවය ටික විතරක් ඉතුරු කරගෙන කටයුතු කරගන්න. හරිද? එතකොට සාමාන්‍ය මනුස්සයා එහෙමද? නෑ මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ මේකත් මගේ කියලා නේද අල්ලගන්නවා. හාන්ගේ අල්ලා ගැනීම ඇත්තේ යථා බල කියන්නේ. ඊළඟට යථා සාරූප්‍ය කියලා කියන්නේ පින්නන්නේ අපේ ජීවිතේට එකතු කරගන්න ඕන එකක්. හරිය අමාරු එකක්. මට මොන හරි ලැබිලා තියෙනවා. මම දන්නවා මට ලැබිලා තියෙන දේ ගැලපෙන්නේ මට නෙවෙයි මෙන්න මේ අහවලාට පැහැදිලිවම ගැලපෙනවා කියලා. මොකද කරන්නේ? වහාම දෙනවා. මේ මේ ස්ථානයට සුදුසු මම නෙවෙයි මෙන්න මේ වික්ෂුන් වහන්සේ කියලා දැනගත්තා. මේ සෙනසුනට සුදුසු මේ පින්ඩපාතයට සුදුසු මේ චීවරය සුදුසු මෙන්න මේ වික්ෂුවටයි කියලා දැනගත්තා. තමන්ට වැඩිය ගැළපෙන කෙනාව නිවැරදි තැන තියන්න නිවැරදි දේ ලබා දෙන්න තමන් ළඟ තියෙන දේ අතහැරලා සම්පූර්ණයෙන්ම කටයුතු කරනවා අන්න ඒකට කියනවා යථා සාරුප්ප සන්තෝෂය කියලා. කොහොමද දන්නේ? නේද? මේ මේ රැකියාවට සුදුසු මම නෙවෙයි මෙන්න මේ වගේ කෙනෙක් කියලා. මේ ලෝකයේ මිනිස්සු ඔන්න ඔය පරිවර්තනය අඩුම ගානේ දශම ගානක් හරියට කරගත්තා. නේද? අඩුම ගන්න සුදුසුකම් තියෙනවා යට කරන එකවත් අඩුම ගන්න නැත්තො නේද? තමන්ගේ තියෙන දේ පරිත්‍යාග කරන එක පැත්තකින් තියලා අනිත් අය යට කරන එක නැත්තො බෞද්ධ සංකල්ප අපේ ජීවිතවලට එකතු වුණොත් ඒ තැනත්තා සන්තෝෂයෙන් බලන්න එහෙම දෙයක් කරොත් මම කරන්න ඕන දේ හරියටම කරා කියලා. පස්සේ කිසිම පසුතැවිලක් එන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මේ සේනාසනය, මේ පිණ්ඩපාතය, මේ සීවරය භාවිතා කරන්නේ ඒවා හින්දා දෝංකාර එන්නේ නැති වෙන්නේ. පරිවර්තන එන්නේ නැති වෙන්න. දෝංකාරය කියන්නේ මොකද්ද දැන් සද්දේ ගිහිල්ලා අර එහෙ වැදිලා මෙහෙ එනවා අපහු. නේද? අන්න ඒ වගේ මං කරන වැඩ හින්දා මගේ සේනාව මම ලබාගත් සේනාසනේ හින්දා මගේ හිතේ දෝංකාරයෙන් හොඳ නැහැ. හරිද? මම ලබාගත් පින්ඩපාතේ හින්දා මගේ හිතේ දෝංකාරයෙන් හොඳ නැහැ. ඒ කියන්නේ නැවත නැවත නැවත රව් පිළිලවදදී රව් පිළිලවදදී මම මේක කරගත්ත විදිය හොඳ නැහැ. මම මේක මේක ලබාගත් විදිය හොඳ නෑ කියලා මාත්‍රීය චෝදනාවක්වත් Tamange අතුලාන්තේ නැගෙන්නේ නැති විදිහටයි මේ හරිවංශ ප්‍රතිපදාවේ යෙදෙන මේ උතුම් භික්ෂුන් වහන්සේගේ චරියාව. හරි. ඉතින් අන්න ඒකට තමයි යථා ලාභ, යථා බල, යථා සාරුප්ප සන්තෝෂය කියලා සඳහන් කරන්නේ. බලන්නකෝ නේද? අපි හිතනවට වැඩිය කොච්චර දේවල් භික්ෂුන් වහන්සේ නමකගේ ජීවිතේ තියෙනවද? නේද උන්වහන්සේවට බැඳිලා ඉන්නවනේ බුදුරජාණන් වහන්සේ මොන තරම්ම බුදුරජාණන් වහන්සේගේ මේ සංඝ සංස්ථාව මොන තරම්නම් අපේ ජීවිතවලට යමක් එකතු කරගන්න අවශ්‍ය කරන දේවල් කොච්චර තියෙනද සංඝ සංස්ථාව කොයිතරම්නම් එකිනෙකාට ප්‍රිය චක්‍රයෙන් බලමින් වාසය කරනවා අය කියලා සඳහන් කරන්නේ ඒක තුළ කොච්චර නිකලේ උත්තමයන්න් වහන්සේලාද ඒකට පුරුදු කරන ස්වාමින් වහන්සේලා ඊළඟට පින්නත් මේ උපකාර සන්තෝෂය කියලා කියනවා මේ සේනාසනය දැකලා අහවල් අහවල් අය මේ සේනාසනය මට පූජා කළා එතකොට මේ සේනාසනය මට සාසනික භ්‍රමචර්යාවට මොනතරම් උපකාර වෙනවද මේ හැවිල්ලා තියෙන සේනාසනය මේ සත්තුන්ගෙන් මදුරුවන්ගෙන් මැස්සන්ගෙන් සීතෙන් උස්නෙන් ආරක්ෂා වෙන මේ සේනාසනය මට මොනතරම්නම් ප්‍රයෝජනයක් වෙනවද? මොනතරම්නම් උපකාරයක් වෙනවද? මොනතරම්නම් මට යහපතක් සිද්ධ වෙනවද මේ සේනාසනේ? මගේ ශාසනික බ්‍රහ්මචර්යාවට කියලා ඒ උපකාරක වශයෙන් සන්තෝෂය උපදවාගෙන අනිත්‍යර පුණ්‍ය අනුමෝදනා කරමින් ලබා දුන්න ඇත්තන්ට විශාල ලාභයක් වෙන විදිහට හැසිරෙන ස්වභාවය යාරී වංශිකයා අතර තියෙනවා. ඒකට කියන උපකාර සන්තෝෂ මේක මට උපකාර වෙනවා කියලා අර ලොකු සතුටක් ජනිත කරගන්න එක තණ්හාවෙන් දෘෂ්ටියෙන් නෙවෙයි මේක සාසනික බ්‍රහ්මචර්යාවට උපකාර වශයෙන් කියලා. ඊළඟට සඳහන් කරන පරිමාණ සන්තෝෂය කියලා. ඒ කියන්නේ ප්‍රමාණය දැනගෙන මෙන්න මේක තමයි මට මට ගැළපෙන ප්‍රමාණය. මේක තමයි මට අවශ්‍ය කරන ප්‍රමාණය. හරිද? මේක තමයි මට මට අවශ්‍ය කරන මේ හරියට දන්න චීවර නම් මට මෙන්න මේ චීවර ප්‍රමාණයයි මට තුන් සිවුර මෙන්න මේ ඒ ආකාරයට චීවරං ඥානිතබ්බං චීවර කෙත්තං ඥානිතබ්බං චීවරය ගැන හරියට දන්නවා චීවර කෙත චීවර ලැබෙන ආකාරය ගැන දන්නවා එහෙනම් චීවර සන්තෝෂං චීවරය පිළිබඳ සන්තෝෂය දන්නවා හරි මේ වගේ තමන්ගේ ජීවිතයට බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහටම මේවා පරිහරණය කරමින් ඒ ප්‍රමාණය දැනගෙන ප්‍රමාණය පරිදිම වැඩිපුර යමක් භාවිතා කරන්නෙම නැතුව පමණ දැන භාවිතා කිරීම තමයි පරිමාණ සන්තෝෂය කියලා තියෙන්නේ. ඊළඟට පරිභෝග සන්තෝෂය මේ ප්‍රමාණයට ගත්ත දේවල් ප්‍රමාණයට අරගත්ත දේවල් පරිභෝග කරද්දී පාවිච්චි කරද්දී සිහිනුවණින්ම පාවිච්චි කරනවා. එතකොට මොකද සිහිනුවණින් කියලා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කරමින් මොකටද මට මේක? පරිභෝග කරන්නේ අවශ්‍ය දෙයට විතරයි. අවශ්‍ය දෙයට විතරයි පරිභෝග කරන්නේ. මොකටද මට මේක? හරි මේ ඇත්තොත් තමන්ගේ ජීවිතේට හදාගෙන අඳුමක් ගත්තොත් අඳුම මොකටද? සීතෙන් උස්නේ බේරෙන්න, අසිමදුරුවන්ගෙන් බේරෙන්න. එහෙද ලැජ්ජාතෙන් වසා ගැනීම සඳහා. ඒකට අන්න ඒ වගේ ඒකට විතරයි මේක ශරීරය හුවා දක්වන්න ශරීරය උලුප්පලා පෙන්වන්න ඒ වගේ ඒ වගේ දේවල් වලට භාවිතා කිරීම හරියනවද? එහෙම වුණොත් එහෙම නේද? අපි මේ මේකෙන් මම මගේ தত্ত্বය පෙන්වන්න. වටිනාකම් පෙන්වන්න. එහෙම දැනෙනවා නම් ඒ දැනෙන දේ වහා බහැර කරන්න ඕනේ. මේ පාට මට හරියනවා. මේ මේ වටිනක් දේ මට හරියනවා. මෙච්චර වටින දෙයක් මට තියෙනවා. මේ වගේ දෙයක් මම ඇඟේ දාගත්තාම මේ වගේ වටින අඳුමක් ඇඳහම පාරේ යන අය මං ගැන හිතන්නේ අම්මා මේනම් නේද? උත්සාහ කරනවා ඉතින් නේද? එංගලන්තෙන් බහලා වගේ යන්න උත්සාහ කරනවා සමහර අය. ඇඳුම ඇඳුමෙන් එක පෙන්වන්න හදනවා. ඉතින් ඒ වගේ පහත් තත්යකට භික්ෂුන් වහන්සේ වැටෙන්නේ නැහැ. හරි. හැම වෙලේම මොකද අල්පේච්ච සරල Tamanට දරන්න පුළුවන් ආකාරයට මේ පරිභෝග කරද්දී අවශ්‍යතාවයට විතරක් අවශ්‍යතාවයට විතරක් අවශ්‍ය දේ තියාගෙන නිදහස් වෙනවා පින්වත් නේ නිදහස් වෙනවා. ඇයි ඒ නිදහස් වෙන්නයි ඒ ඔක්කොම? ඔය හැම දෙයක්ම හින්දා අපිට නිදහස් වෙන්න බැරුව තියෙන්නේ. ඇඳුම් හින්දා නිදහස් වෙන්න බැරුව ඉන්නවා. ආහාරයෙන් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. ගෙවල් දොරවල් හින්දා නිදහස් වෙන්න බැරුව ඉන්නවා. ඒවට අපි හිර වෙලා. මේ පොඩි දේවල් වලට ලොකු වටිනාකම් වගේ දීලා. හරිය වංශකයා ඒ පොඩි දේවල් වලට වටිනාකම් දෙන්නේ නැහැ. ඒවට වටිනාකම් දීලා වැඩක් නැහැ. නේද? මලමිනිය තියෙන පෙට්ටියටත් කොච්චර වටිනාකමක් දීලා තියෙනවද කියන්නේ? මොකද කියන්නේ අපිට වැරදිච්ච කොච්චර වැරදිලාද බලන්න. නේද? මලමිනිය දඳ ගහන මලමිනිය තියෙන පෙට්ටියනොත් தත්ත්වය බලනවද නැද්ද? අම්මේ බලන්නකෝ අර පෙට්ටිය. මේ පුච්චන්න අරගෙන පෙට්ටිය පිස්සුද නැද්ද? පිස්සු හොඳටම හොඳටමයි පිස්සු ආය නෙවෙයි. එහෙනම් බැරි වෙලාවකවත් හොඳට මිලමුදල් තියෙන කෙනෙක් දරුවෝ කියන්න බලන්න අපි එහෙම ඕවට පිස්සු කියනවා. ඊ타මත්ම ලාභ ඊ타මත්ම ඇදකුද වෙලා තියෙන හ්ම් පෙට්ටියක තමන්ගේ අම්මගේ හරි තාත්තගේ හරි ශරීරය දාලා තිබ්බොත් එහෙම හුඟක් අය මොනවද කියන්නේ? අන්න. නේද? ඒකට දොස් කියනවා. නේද? ඔය කියන මෙච්චර කරා හොඳ පෙට්ටියකටවත් දැම්මේ නැහැ කියලා. ඉතින් පුච්චන දෙයට මේ එක දවසකට පුච්චන දෙයට. ඉතින් ඒක හින්දා මේ අපි ඒ වගේ නෑ භික්ෂුන් වහන්සේ පින්නත් ඒ පරිභෝග කරන දේ දැනගෙනම සිහියෙන්ම කුමකටද කියලා දැනගෙන පරිභෝග කරනවා. ඉතින් ඒක තමයි පරිභෝගයේ හින්දා ඒ උත්තරමයන්න් වහන්සේට දුක් උපදින්නේ නෑ සතුටක්මයි උපදින්නේ. සතුටක්මයි උපදින්නේ. ඊළඟට සන්නිදි පරිවර්ජන සන්තෝෂය කියන ඒ කියන්නේ ගොඩගසා ගන්නේ නැහැ. එකතු කරගන්නේ නැහැ. හරි. පොඩ්ඩක් තම කොහොම ටික එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන තියාගන්නේ නැහැ. එකතු කරගෙන තියාගත්තාම මොකද කරන්න වෙන්නේ? ආරසා කරන්න බෑ. නේද? තණ්හා උපදිනවද නැද්ද? එදා දවසට එදා ප්‍රමාණයට හෙට දවසට Tamanට අවශ්‍ය ප්‍රමාණයට තියාගන්නවා අනිත් ඒවා ඔක්කොම බැහැර කරලා දානවා. නේද? මොකද මේ එකතු කරගන්නවා කියන්නේ මොකක්ද? උස්සගෙන යන්න වෙන එකතු කරගත්තාම. කොහෙන්ද? අපි හිතමුකෝ බෑග් එකකට බඩු එකතු කරගත්තා නම් බෑග් එක බරයිනේ. ඒ වගේ Taman සන්තක දේවල් එකතු කරගත්තාම කොහෙටද බර? හිතට බොහොම බරයි. නිදහසක් නැහැ. අච්චරයි මෙච්චරයි කියලා ගොඩ දේවල් දෙන එකට ගොඩ ගහගන්නේ නැහැ. හරිවංශ ප්‍රතිපදාවේ යෙදෙන සියල්ල බැහැර කරලා මේ ලෝකයෙන් නිදහස් වෙන්න ලෝකේ වරද්දවා ගන්නේ නැතුව ලෝකයට නොඇලී ජීවත් වෙන උත්තම ඒ උත්තමයන්න් වහන්සේ ගොඩ ගසාගන්නේ ඒක හරි සරල කොහොමද දේශනාවේ තියෙන්නේ පියාපත් දෙකේ බර විතරයි පියාපත් දෙකේ ඉගෙනෙන කුරුල්ලා වගේ කියලා කල්පනා කරන්න රකින්න දෙයක් ඇත්තේ දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක හින්දා එහෙම එකතු කරගන්නේ ගොඩ ගහගන්නේ නැහැ. ඒ ඒ ගොඩ නොගහ ගැනීම හින්දා ඒ උත්තරමයන් වහන්සේ තුළ සන්තෝෂයක් උපදිනවා. අන්නේ උපදින සන්තෝෂයට කියනවා සන්නිදි පරිවර්ජන සන්තෝෂය කියලා. ඊළඟට ඒ වගේම තමයි විසජ්ජන සන්තෝෂය කියලා කියන්නේ තමන්ට විනයානුකූලව යම් යම් සිව්පසය ලැබිච්ච දේවල් අන් භික්ෂුන්ට දෙන්න වෙන අවස්ථාවලදී ඒ වගේම එහෙම නොවන අවස්ථාවලදී තමා ළඟ තියෙන ඒවා අනිත් අයට දීලා ඇති කරගන්න සන්තෝෂයට කියන විසර්ජන සන්තෝෂය කියලා. මේ හැම දෙයකින්ම ඇති වෙන්නේ මං අහන මේ අත්ංගෙන් මේ හැම දෙයක් ඉඳන්ම ඇති වෙන්නේ කාමච්ඡන්දද, නෙක්ඛම්මද? ව්‍යාපාදද, අව්‍යාපාදද? නේද? නැත්තම් අර දැන් භාවනා කරන්න එහෙම අදි කුසලයන්ගේ ඇලෙන්න වෙලාවක් නැහැ. මේ මොකද මේවා ගැන කල්පනා කරන්න තියෙනවා, මේවා ආරක්ෂා කරන්න තියෙනවා, හෙට ගැන කල්පනා කරන්න තියෙනවා, මේ මොකක්වත් නැහැ. ඉතින් හිත නිදහස්. නේද? එහෙනම් කුසිතක මේ හිත ඇලෙන්නේ නැහැ. අරතිය අරති අරති රති කියන දෙකම මැඩ ගන්නවා මේ වික්ෂුන් වහන්සේ හැම වෙලේම මම කලින් මතක් කරා වගේ සටන්කාරයෙක් වගේ ලොකු සටන්කාරයෙක් සටනට ගියපු සෙබලා සතුරාව නැසනවා වාගේ කිසිම සතුරෙකුට තමන්ගේ පැත්තෙන් ඉදිරියට එන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගෙන සටනෙන් ජය ගන්නවා වාගේ මේ කෙලෙස් කපාගෙන කිසිම කෙලෙස් ධර්මයකට උඩට එන්න දෙන්නේ නැතුව තමන්ට භාවිතා කරන්න අනිවාර්යෙන් භාවිතා කරන්න වෙන දේවල් හතරයි තියෙන්නේ ජීවිතේ ජීවත් කරවන්න. ඒ හතර විතරයි පාවිච්චි කරන්න විසුණු වහන්සේ. මොනවද ඒ හතර? සේනාසන, ගිලන්පස, පිණ්ඩපාත සහ චීවර. එතකොට මේ හතර භාවිතා කරද්දී මාත්‍රීය ඇලීමක්, මාත්‍රීය පශ්චත්තාපයක්, මාත්‍රීය මානසික පීඩනයක් ඇති නොවෙන්න, තැවිලි, දැවිලි, පිච්චිලි ඇති නොවෙන්න මේ හතර නුවණින් පාවිච්චි කරන විදිහ තමයි අපි මේ දින දෙකක් තිස්සේ දැන් සාකච්ඡා කරේ කොහොමද මේක කරන්න කියලා. ඉතින් මේක දින දෙකක් නෙවෙයි බොහෝ කාලයක් සාකච්ඡා කරන්න පුළුවන් පින්නත් නේ. මම මේ තව බොහෝ දේවල් තියෙනවා. නමුත් අපිට මේ ඔක්කොම දැනගන්න ඕනේ නැහැ මට අපේ මේ ධර්මදේශනා මාලාවේ මගේ අරමුණ උනේ අද කාලීනව අපිට එක පළවෙනි අරමුණ මමත් මේ වගේ ලෝකයට ඇලෙන්නේ නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. නිවස බලන්න නේද? අපේ ප්‍රායෝගික ජීවිතයේදී අපි අල්පේච්ච වෙන්න ඕනද නැද්ද? බොහෝ දේවල් ගොඩ ගහගන්නේ නැතුව අන් අයට දෙන දෙයක් දීලා Tamanට නේද? ඊටාම නිදහස් හැම දෙයකින්ම නිදහස් වෙන්න ඕනේ. සමාජයත් හරි බයයි. ඉඩම ලියලා දෙන්න පවා බයයි. හරි දරුවන්ට පවරන්න ඒවා පවරන්න බයයි. ඉතින් ඒ ඒ වගේ නැතුව අපි අපි මේවා අල්ලගන්නේ නැතුව සමහර අය හරියට પરම්පරා හැඟීමෙන් සමහර ඒවා අල්ලන් ඉන්නවා. පෞරාණික හැඟීමෙන් අල්ලන් ඉන්නවා. නේද? පෞරාණික හැඟීමෙන් අල්ලන් ඉන්නවා. ඒ කියන්නේ මේ මගේ પરම්පරාව මේ තමයි අපේ මට මට මතක හැටියට අපේ තාත්තගේ තාත්තව මට පොඩි කාලේ මතකයි ඒ තාත්තා තමයි කිව්වේ මේ ගෝරක ගහ මෙතන හැදුවේ එයාගේ තාත්තගේ තාත්තා කියලා නේද ඒකින්ද ඒකින්ද මේ ගහ නම් කපන්න පුතේ ඔයාට නම් හම්බෙන්නේ මේක අපේ පරම්පරාවෙන් ආපු ගහක් ඒක ගෝරක ගස් බදාගෙන අන්තිමට ගෝරකයා කා තමයි වෙන්නේ එතන නේද ගෝරකයා කා හෝ ගෝරකයක් තෙනි වෙලා උපදින අරකේ ගහට අරගෙන ඉතින් ඒ ඒකින්ද මේකෝ බැහැර කරන්න Taman දක්ෂ වෙන්න ඕනේ වගකීම් බාර දෙන්න ඕනේ. හැම එකක්ම අල්ලගෙන ගොඩ ගහගන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ. කොහොමද ඒක අපි කරන්නේ? මේ එහෙම ජීවත් වෙන පිරිසක් ඉන්නවා. එහෙනම් අපි දාන දෙන්න පන්සලට ගියා. අරන්නට ගියා. නැත්නම් අපි අපේ නිවසේදී අපි ස්වාමීන් වහන්සේ නමගේ ධර්මය ශ්‍රවණය කරා. උන්වහන්සේලාගේ ජීවිත පිළිබඳ හොයලා බලන්න. හ්ම්. අරණ සේනාසන වලට ගිහිල්ලා බලන්න උන්වහන්සේලා ළඟින් ආශ්‍රය කරලා බලන්න. බලනකොට මේ වගේ ಗುಣ පුරන, තපස පුරන මහා මුනිවරයෝ ඉන්නවා. එතකොට එවැනි උත්තරමයන්න් වහන්සේලාට මේක කරන්න පුළුවන් නම් උන්වහන්සේලා අද තමන්ගේ ගිහි ජීවිතය අතාර අතාරලා දාලා මේ වගේ සාර්ථකව රති අරති මැඩගෙන කිසිම දෙයකට ඉඩ තියන්නේ නැතුව මහා සුවදායක ජීවිතයක් ගත කරන්නේ සංසාරගතව පුරුදු පුහුණු කරපු හින්දා මම මොකද මේ කරන්නේ නේද මට කවදා හරි මේ ජීවිතේ බැරි නම් ආසන්න භවයකදී හෝ නේද ඒ කණ්ඩායමට ඇතුල් වෙන්න ඕනද නැද්ද මොන දුකක්ද මම මේ විඳින්නේ කියලා කල්පනා වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි අරමුණ. Tamanට කල්පනා වෙන්න මම මේ මොන දුකක්ද විඳින්නේ? මොකද මට මේ වුනේ? මම මේ නොඇල්ලිය යුතු දේවල් අල්ලාගත්තා, ඇල්ලුණා. දැන් තියෙන දේවල් අයින් කරමින් අලුත් දේවල් මාත්‍රයක්වත් ඇතුළට එන්න දෙන්නේ නැතුව වාසය කරන්න ඕනේ කියන අදහස උපදවා ගන්නටයි අපි මේ පිළිබඳ සාකච්ඡා කරේ. දෙවෙනි කාරණාව පින්නත් අපිට සාංගික දානයක් දෙන වෙලාවක සංඝයා වහන්සේ ගැන නොයේකුත් පීඩා උපදවන හිත කැඩෙන දේවල් ඇහෙනවා තමයි නේද? එහේ ඒවා විතරක් අහන්නේ. මං කිව්ව වතුර වීදුරේ කොයිත් පැත්තද බලන්න ඕනේ. පිළිලා තියෙන පැත්ත. අදත් අපේ ලංකා භූමියේ ඕනෑ තරම් පෞද්ගලිකව මට කිට්ටු වෙන්න බැරි. තරමට ಗುಣ පුරන, සිල් පුරන මහා උත්තමයන් වහන්සේලා ඕනෑ තරම් වැඩ වාසය කරනවා නේද? මේ මෑත උදාහරණේ මම නැවත නැවත නැවත නැවත මතක් කරනවා. නාවිනී ආරියදම්ම ස්වාමීන් වහන්සේ 2011 වස් කාලයේදී කිසිම අකුසලයක් නැතුව අකුසල සිතුවිල්ලක් නැතුව ඒ වස් කාලය ගත කළා කියලා සිංහනාදයක් සිද්ධ කරා. එතකොට එතකොට එහෙම කරලා තියෙනවා පින්වත්නි. එහෙමනම් අකුසල මාත්‍රයක් කියලා කියන්නේ මොකක්ද බලන්න කවුරු හරි මෙහෙම ඇවිල්ලා කතා කරනකොට පොඩ්ඩක් තරහ ගියාන. කුසලයක්ද අකුසලයක්ද? බලන්න. ආහාරයක් දැකලා ගිජු බවක් ඇති වුණා නම් කුසලද අකුසලද නේද එතකොට මధుරයක් හරි එක තරහක් ඇති වුණා නම් අකුසල එහෙනම් මේ උන්වහන්සේ කියන්නේ මොකක්ද මාත්‍රි අකුසලයක් නැතුව ජීවත් වුණා කියලා මාස තුන එහෙනම් ඒ කොහොමද මෙන්න මේ වගේ ප්‍රතිපදාවකින් ඉතින් කියන්නේ එහෙමනම් මම බලන්න ඕන වතුර විදුලිය කොතනද හරියට තියෙන ටික දිහා. එතකොට මට සන්තෝෂය උපදවා ගන්න පුළුවන්. මහා සංඝරත්නයේ විශේෂ සන්තෝෂය උපදවා ගන්න පුළුවන්. හරි. මේ ඇත්ත විතරන්නේ මටත් එහෙමයි. මමත් මහා සංඝරත්නයේ විශේෂ සන්තෝෂය උපදවා ගන්න ඕනේ. අනේ මගේ ගුරු ස්වාමීන් වහන්සේලා නේද? අනේ මට උරුම වෙලා තියෙන මහා සංඝරත්නය. නේද? මහා සංඝරත්නය නියෝජනය කරන කෙනෙක් විදිහට මමත් මමත් පෞද්ගලිකව මහා සංඝරත්නය ගැන ලොකු ප්‍රසාදයක් උපදවා ගන්න ඕනේ. මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ හිත සතුටු වෙන හැඟීම් උපදවා ගන්න ඕනේ. හ්ම්. උදේට නැගිටිනකොට මහා සංඝරත්නය මතක් වෙනකොට ලොකු වීරයක් උපදින්න ඕනේ. අර එක එක පහත් දේවල් සිද්ධ කරන අය ගැන මතක් වුණොත් වීරිය කැඩෙනවා. මට ළඟා වෙන්න බැරි තරමටම ඉහළ තත්වයකින් කටයුතු කරන වික්ෂුන් වහන්සේලා මහා සංඝරත්නය මට මට පෞද්ගලිකව මතක් වෙන්න ඕනේ. ඇත්තට මතක් වෙන්න ඕනේ. හිත හිත මහා සංඝරත්නය මතක් කරේ තමන්ගේ හිත පිපිච්ච මලක් වගේ ප්‍රබෝධමත් වෙන්න ඕනේ. හිතේ උපදින කෙලෙස් කැපිලා යන්න ඕනේ. හරි. හිතේ උපදින මේ කුසලයන් හිතේ උපදින කුසලයන්ට නැඹුරු වෙලා තියෙන හැඟීම් කපලා දාන තීන මිද්ද ආදී දේවල්. හරිද? හරියට කුකුල් පිහාට්ට කරගෙන ගින්දරවල කිට්ටු කරොත් ඇකිලෙනවා වාගේ අපේ හිත කුසලයන්ගෙන් වර්ධනය වෙනකොට තීන මිද්ද ආවොත් එහෙනම් මොකද වෙන්නේ? ඒවා ඇකිලිලා යනවා. අන්න ඒ වගේ තත්වයන් නැති වෙන්න මේ මහා සංඝයාගේ ගුණ අපේ හිතේ බුරබුරා නැගෙන්න ඕනේ. හරි නිබඳව ඇතුලාන්ත වන්දනාවක් තියෙන්න ඕනේ නැත්නම් මහා සංඝරත්න විසේ හරි මම මේ මම මේ පාතබන භූමිය මේ මහා සංඝරත්නයාගේ මහා සංඝරත්නයේහි පහස ලැබුණු භූමියක් මම මේ පාතබන බිම මහා සංඝරත්නය පාතබන බිම මම මේ ගන්න හුස්ම මහා සංඝරත්නය හුස්ම ගන්න තැනක මම මේ වාසය කරන මේ එන වාරලි මහා සංඝරත්නයේහි ආබාසයෙන් උන්වහන්සේලාගේ ශරීර හඹාගෙන එන වාරලි මට මගේ ශරීරයේ වදිනවා. ඒ වගේ එවැනි උතුම් භූමියකයි මම මේ ඉන්නේ කියලා. يعني සීලවන්ත, ගුණවන්ත ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරන තපස් පුරන, සිල් පුරන ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරන භූමියක වාසය කිරීම කොච්චර භාග්‍යයක්ද මට කියලා Tamanට නිබඳව නිරතුරුව සංගම් සරණං ගච්ඡාමි කියලා කියනකොට ඇතුළාන්තයටම දැනෙන හැඟීමක් උපදින්න නම් උන්වහන්සේලාගේ ගුණ ඔන්න ඔය ආකාරයට අපි ඒ ජීවිත පිළිබඳව ඒ තපස පිළිබඳව දැනගන්න ඕනේ. ඉතින් ඒක තමයි ඊළඟ අරමුණ උනේ. ඉතින් මම හිතනවා ඒ යම් මට හැකි පමණින් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න ලැබුණා කියලා මම හිතනවා. මට හැකි පමණ ඉතින් හැමදෙනාම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු විශේෂයෙන් මේ ඉවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපැත්තන්ට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන සියලුම දායකත්වය ලබා දෙන්නේ මේ ස්ථානයේ මේ ධර්ම ශ්‍රවණය කරන පිණිස පිරිස මේ මැදිරියේ ධර්ම ශ්‍රවණය කරන පිරිස. මේකින්ද අපි මේ ධර්ම ශ්‍රවණය කරන පිරිස වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු. ඒ අතන්ට උතුම් අවබෝධය පිණිසම ඒ අතන්ට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරංගක්ඛන්තු දේශනං චිරංගක්ඛන්තු මං පරන්ති